මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න ඉර මඩල බටහිර අහස රන්වන් පාටින් බබලවල හිමින් හිමින් මූදිගිලෙන්ට යන්නේ. <laughs> ඒත් ඇත්තට මේක නෙවෙයිනි වෙන්නේ. මේ අපි ඉන්න පොළොවයිනේ කැරකිලා අනිත් පැත්තට හැරෙන්නේ. ඉර මඩල හේමම තියෙනවා. ඒත් අපිට පේන්නේ අර සංදේශ කවියේන අලංකාර කවියකින් පෙනෙන సౌందර්යය. <laughs> ඒත් ඒ ලස්සන කවි පද දෙකයි මට මතක තියෙන්නේ. පත්සන් නවර කිරි නටුවෙන් ෂා මොකද මේ පදේ ඉතුරු හරිය ඇදයටම පතසන් අවර කිරි නටුවෙන් වැටේන කල විලිකුන් සුරත් පළවැනි වේ රිවි මණ්ඩල කොළ නැති අත්තක තිබිච්ච ඉදිච්ච පළතුරු ගෙඩියක් හෙමින් හෙමින් පහළට වැටෙනවා වගේලු ඉර බහින ඇති පෙනෙන්නේ. කොච්චර සිත් ගන්නාසුළු වර්ණනාවක්ද ඒ කවිය. අනේ මටත් ඒ වගේ ලියන්න පුළුවන් වුණොත් මං ලියන්න යන පොතටත් හොඳ තැනක් ලැබෙයි කියලායි මට හිතෙන්නේ. ඇයි නැත්තේ? ඔය ඔයා කොයි වෙලාවේද ආවේ? ඇයි මට නොකිය පූසෙක් වගේ සද්ද නොකර මේ ගෙට ගොඩ උනේ? <laughs> බොහොම කැතයි යාළුවා. බොහොම ලස්සනයි රිහෙලිය. මං අහගෙනයි ඒ කවිපද දෙකම පතසන් අවරගිරි නටුවෙන් වැටෙන කල. ඒ කියන්නේ කොළ නැති අත්තකින් වැටෙන අනිපදේ මොකද? <laughs> පඬිතියටත් ඒක මතක නෑ. <laughs> මට ඇහුන්නේ මේ මොකද්ද කවියේ අන්තිම පදේ? තුන්වෙනි පදේ නම් මතකයි. පතසන් අවර ගිර නටුවෙන් වැටෙන කල විලිකුන් සුරත් ඵල වැනි වී රිවි මඩල ෂා මට මතක් වෙනවා මට මතක් වෙනවා ලස්සන පාට අඹ ගෙඩියක් කොළ නැති අත්තකින් වැටෙනකොට හිතට දැනෙන ප්‍රබෝධය සුන්දරයිනේ එපා ඒ වචන කියන්න මට ඇහෙන්න ආ මේ මොන වචනේද ඈ දැන් ඔයා කිව්වේ අන්න ඒ වචනේ මේ මොකද මං කිව්ව වචනේ මොකද්ද? ඔයා ඔය මේ සීයාගේ ගෙයි ස්තූපෙට හිමින් හිමින් ගොඩ උනේ මගේ හිතරේ ඉඳලා මම ලියන්න යන පොත තව තවත් පමා කරන්නද? නැත්තම් ඔහෙත්ම නෑ බිසෝ. මං ආවේ ඔයා මටත් නොකිය මේ වෙදසීයාගේ උඩුමාලේ ස්තූපුවට. ඒ කියන්නේ ආලින්දට ඇවිත් මොනවද කරන්න කියලා හොයලා බලන්ටයි. ඉතින් බිසෝ ඒක නරකද? නෑ හොඳයි. ඇයි ඔයා අර සැලලිහිනේ ඉන්න ලස්සන කවියේ ඉර බහින ඇති විස්තර කරන්න කියාපු වචනේ මගේ මූණ බල බල කීවේ අර අහරප වචනේ ඈ මොනවද මං කීවේ ඔයා කීවේ නැද්ද ඒ කවියේ තුන්වැනි හතරවැනි පදවලින් කියන වචන වලට ඔයා දීපු විස්තරේ මොකද්ද මං කීවේ දැන් ඒක යට ගහන්න එපා නාමේ ඔයා කීවා ඒ කවිය අන්තිම දෙපදෙන් දනවන අලංකාරය ගැන නමුත් මේ මේ මං අහන්නේ මොනවද මං කීවේ කියලායි. අනේ නිකන් ඉන්න. ඔයත් මට ඉද්දන්න බය බලන්නේ නාමේ. ඒ කවිය තුන්වෙනි හතරවෙනි පද මොනවද මතකද? මතකදනේ උඩ බිම බලන්නේ. හරි හරි මගේ අතීත ශිෂ්‍යාවනි. ඒවා ඔය හිතේ තාමත් හැංගිලා ඇති. නමුත් පංගුවක් ඒවා මගේ කාර්ය බහුලත්වය නැමැති දූවිල්ලෙන් වැහෙනවා. හ්ම්. හරි කමක් නැහැ. ඒ කවියේ තුන්වැනි හතරවැනි පදවලින් අපේ රටේ විසූ ඒ ශ්‍රේෂ්ඨ සංදේශකෘති නිර්මාණය කරපු ඒ අතිගරු ස්වාමින් වහන්සේ මේ ඔච්චර දුරට යන්න කාරි නෑ කැලලිහිණිය කිව්වම මේ රටේ කවුරුත් දන්නවනේ ආ ඒකත් මන් දන්නවා මං අහන්නේ මගේ කටින් පිට වූ නරක වචනේ මොකද්ද කියලා දැනගන්න මං ඒ වචනේ අහන්න කැමතිත් නෑ ඒක මතක් කරන්න කැමතිත් නෑ මම මේ ලියන පොතේ ඒ වචනේ නම් කොහොමටවත් දාන්නෙත් නෑ නෑ නෑමයි. මගේ අම්මේ මොකද්ද තහනම් වචනේ හැබැයිටම? ඔයාගේ ඔය කටින්ම තොල් අතරෙන්ම මේ වචනේ කීවා. අර කවිය තුන්වැනි හතරවෙනි පද ගැන කියනකොට. මොනවා? මේක මහා අద్భుත දෙයක් නෙවිසු. මං කීවේ ඒ කවිය තුන්වෙනි හතරවෙනි පද දෙකෙන් කෙරෙන විස්තරය කොච්චර සුන්දරයිද කියලා. ඔය ඔය ඒකම කීවා. යන්න මගේ ගානින් අහකට. <laughs> මොකද්ද මොකද්ද මං කිව්වේ? ඒක නරක වචනයක් නෙවෙයි. සුන්දර කියන්නේ අලංකාර. එපා මට ඒ කාලකන්‍යගේ නම කියන්න. මට පේන්නේ දැන් දැන් ඔයත් ඒ දිගා මඩුල්ලේ හතුරගේ පැත්ත අරගෙන. ඒ මිනිහගේ නම කියව කිව්ව මට රීතනවා වගේ. මං යනවා යන්න අර බැලුවත් එක් මානේ තියෙන කැලෑවට. මා තේ මානේම ඇති. මගේ බිසෝ කෙල්ල පස්සෙන් ඇවිදලා. නෑ නෑ මම යන්නේ නෑ මට ඕනවා විතරයි. ඒ හින්දා එමිණියගේ නම ගෑවිච්ච වචනයක්වත් මට ඇහෙන්න කියන්න එපා. හොඳද? තේරුණාද? ඔව් ඔව් තේරුණා තේරුණා. බය වෙන්න එපා බිසෝ. ඒ මිනිහාගේ නම නෙවෙයි මං කිව්වේ. මං කිව්වේ අලංකාර එපා එපා එපා ඒ නම කියන්න. අන්න බලන්න. ඒ මිනිහා දාර කියලා? ආ? කොහොමද? නෑ නෑ බිසෝ. ඒ ආවේ අපේ අර හිතවත් ඉස්කෝලේ නැන්දා. ආ එන්ට නැන්දේ. අපි මේ උඩුමාලේ ආලින්දේ ඉඳගෙන ඉර බහිනවා දිහා බලාගෙන නෑ නැන්දේ මට ඇනුම් පද කියනවා. නැන්දා ඔහොමින්ට අපි බෑල එනකන් මේ මැස්සෙන් බිමට මේක මැස්සක් කීවා. වෙදසිය මේ උඩ තට්ටුවට සොල්දරේ කියනවට වඩා මැස්ස කියලා ඉන්නේ කියන්නේ. ඒ කියන්නේ ෂෝල්ඩරේ පිටරටින් ආපු වචනයක්ද? මං හිතන්නේ අපි නිතරම කියන අල්මාරි, අච්චාරු, ස්තූපු, මේස, කොකිස්, සපත්තු. කොහොම අහක දාන්න ගියොත් අපිට වචන අඩු වෙන්නේ නැද්දානේ? ආහා බලාගෙන බලාගෙන බලාගෙන තවදින්ගේ මම බිම නම් කියන්නේ ඒකනේ මං ළඟින්ම ආවේ ආ දෙන්නගෙම සාමීචි කතාබහට මම බාධාවක් වද්ද මන්ද. අපුයි නෑ නැන්දි. අපට සන්තෝෂයි. මේ හැන්දෑ ජාමින හැන්ද එක කතා කරලා මුවන් පැලැස්සේ අපි නොදන්න තොරතුරු දැනගන්න. නේද නාමේ? නෑ නෑ මම පිරිමියෙක්. ආ ඒ වුණාට ඇසිරීම ගෑණියෙකුටත් වඩා අන්තයි. <laughs> නේද නැන්දි? විශ්ව කතා කරන්න එපා. ඇහුණද නැන්දේ? ඉතින් පිරිමින්ට වඩා මේ පැලැස්සේ බබලත් පක්ෂ යුදවිය මෙහෙ වෙන්නේ මොනවද කියලා දන්නවා. හරිද? හරි කියලා කිව්වොත් බිසෝ තරහ වෙයි. වැරදි කිව්වොත් නාමල් මොනවද හිතන්නේ? මට ඒ කොයි පැත්ත අයිති වුණත් මම ඔට්ටුයි ඕනම දෙයකට. <laughs> අන්න ඒක හොඳ කියමනක්. එහෙමනම් මම මේ කියන්ට ආපු කාරණාව කියනවද නැද්ද? මට සමාවෙන්ට ඉස්කෝලේ නැන්දේ. මට ඇහුන්නේ ඔබතුමිය කීව දේවල්. ඔය දෙන්න කතා කර කර ඉන්නකො මං එතකල් බොන්න මුකුත් ගේන්න. මේ කොහොමද අපේ සත්ගුණවත් මහ ඇදුරුතුමා? අනේ එතුමා බොහොම හොඳින් ඉන්නවා. හැබැයි ඉතින් හැම වෙලාවෙම ඔය දෙන්න ගැන හොයා බලන්න කියලයි මාව පංගාර්ථ කරන්නේ. <laughs> මේ පංගාර්ථ කරනවා කියන වචනේ හරිද වැරදිද කියලා නම් මන් දන්නේ අපේ විදුහලේ ලොකු මහත්තයා තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙමාපියන්ට මේ දුප්පත් ගම්මැසියන්ට කරුණාවෙන් සේවය කරන කෙනෙක් තවත් ඉන්නවද නැන්ද? <laughs> නාමල් ඒ වගේ අනුන් ගැන හිත උණු වෙන කෙනෙක් ආයෙත් නම් මේ පැලැස්සට ලැබෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. ආ මේ බිසෝ මගේ කාමරේ ඇති මේ තේ කෝපි සේරම මොනවද ඕනේ? නාමල් බාගදා මේ නරක ආරංචිය ගැන දන්නව ඇති. හේත් ඉතින් මිනිස්සයා නෙවෙයිනේ කිසිම දෙයකට කලබල වෙන්නේ. කොයිකටත් මං යමක් අහලා බලන්න. මේ නාමල් අපි ස්කූලේ ගැන හරි ගුරු මණ්ඩලය ගැන හරි මේ එහෙම නැත්නම් අපේ ලොකු ගුරුතුමා ගැන හරි කවුරුත් මුකුත් කියනවා එහෙම ඇහුණාද <laughs> කියන්නා කොහොම කීවත් අහන්නා සාමකාමීව අහගෙන ඒ ගැන දුරට හිතලා මතලා බලන්ටලුනේ කියන්නේ ඉතින් මට ඇහිච්ච දේ ගැන මම තාමත් හිතා බලනවා නැන්දේ ඒ කියාපු දේවල් වලින් තමුන්ගේ රැකියාවට ඉදිරි කලදසාවට හානියක් වෙයි කියලා බයක් එහෙම දැනෙන්නේ නැද්ද? නාමෙල්ට ওই බය කියන හැඟීම දැනෙන්නෙම නැද්ද හැබෑට? <laughs> බය. ඔව්. අපි මේ ලෝකෙට ඉපදෙන්න කලින් ගර්භාෂයක් ඇතුලේ ඉන්නකොටත් අපට දැනෙච්ච සංවේදනයක් තමයි ওই බය. නැන්දේ. ඔන්න ඔය බයින්ද තමයි මොලේ තියෙන මිනිස්සු විතරක් නෙවෙයි වනමුරුගෙන් සර්පයින් ඒ බයෙන් බේරීමට පහර ගහන්නේ දෂ්ට කරන්නේ මේ නවීන ලෝකේ නම් පීයෙන් කැත්තෙන් පොරුවෙන් පහර දෙන්නේ ඒ නිසයි ඒත් නැත්නම් වෙඩි කියලා හතුරා පළවා හරින්ට දත් කරනවා මහගේ අම්මේ ඉතින් ඒ කියන්නේ නාමෙල් තේ වගේ බයක් දනුනම ඊ බය ඇති කරපු හතුරන්ට රිදෙන්න පහර ගහලා ඌව මර්ධනය කරන්න හිතෙන්නෙම නැද්ද? <laughs> රිදෙන්ට පහර ගාලා කිව්වේ මේ කායිකවල? නැතු ඉතින් වෙන කොහොමද රිද්දන්නේ? <laughs> මම මගේ හතුරෙකුට කායිකව රිද්දන්ට වේදනා දන්වන්නට ගියොත් ඒ හතුරා ඒ වගේ සිය දහස් ගුණයක් වැඩි වේදනා මට දන්වලා බාගෙදා මගේ ජීවිතයත් අවශ්‍ය කරන්නත් බැරි නෑ. ඒ හින්දා නැන්දේ මං හැම දෙයකම ඉවසනවා. මේ මං කිරිතේ හැදුවා නැන්ද? දීලා බලන්න හොඳද කියලා. හ්ම්. බිසෝ හදන දේවල් හොඳ නැති වෙන්න බෑනේ නේද නාමේ. සත්‍යකින්ම බිසෝ හදන කෑම බීම මිහිරි අලංකාරයි. මේ ඒ ඇති ඒ ඇති ඇති. ඔය ඉන්නේ අර මම කැමති නැති වචන කියන්න නේද? අහා. එහෙමත් වචන තියෙනවද අපේ භාෂාවේ? ඈනාමේ. ඒ කියන්නේ මේ බිසෝ කැමති නෑ අර ලස්සන නැත්නම් අලංකාරයි. ඒත් නැත්නම් අපි ලියන කියන භාෂාව මං කියුවා ඇති කියලා. තව තවත් ඒකම කියනවනම් මං දනී කරන වැඩේ. තේරුණාද? මොකද අපේ වචනේ ඈනාමේ බිසෝට කවුරු හරි මේ නරක වචනකින් අපහාස කෙරුවද? <laughs> නෑ නැන්දි ඒ වචන ගැන කියන්න මටත් බය හිතෙනවා. බිසෝ මාව පන්නලා දායිද කියලා. එහෙනම් එපා එක කියන්න. මට තේරෙන්නේ කවුරු හරි බිසෝගේ හිත කීරි ගෙහෙන්න නරකක් කරලා කියලා. කොහෙත්ම නෑ. බිසෝ ලියන පොතටත් ඒ වචනේ කොතනකදීවත් පාවිච්චි කරන්නේ නෑ කියලා දිවුරනවා. මේ නැන්දුණත් ඒ වචනේ කොයිම වෙලාවකවත් පාවිච්චි කරන්න දෙපා තේරුණාද? මම මේ කල්පනා කරන්නේ මොකක්ද මේ වචනේ කියලා. කොහෙන්ද මේ වචනේ බින්න වෙලා ඇවිත් තියෙන්නේ? සංස්කෘතික භාෂාවෙන්ද එහෙම නැත්නම් හින්දියෙන්ද? අන්න හරි. සංස්කෘත වගේම නිතරම අලංකාරය දනවන දෙයටත් ඒ වචනේ යොදවනවා. ඒ වචනේ කෙනෙකුගේ නමක් වෙන්නත් පුළුවන්. හ්ම්. අලංකාරයට අපි ලස්සනයි කියලා කියනවා. ලිඛිත භාෂාවෙන් సౌందර්ය. එහෙම නැත්නම් සුන්දර. එපා එපා එපා. ඒ වචන කියන්න එපා. ඒ මොකද්ද මොකද්ද මේ වචනේ තියෙන වැරද්ද? වචනේ වැරද්දක් නෙවෙයි නැන්දේ. ඒක අර දිගා මඬුල්ලේ හොර මනමාලයාගේ මුල් නම හින්දා ඒ නම අහන්නවත් කියන්නවත් විසෝ කොහොමවත් කැමති නෑ නැන්දේ. ඒ නම ඒ තරමටම තිත්ත වෙලා. <laughs> මද එතකොට එහෙමනම් ඒ වචනේ නැතුව තමයි විසෝගේ පොත ලියනවැත්තේ. මං අහන්නේ කොහොමද ඒ නම එච්චරටම තිත්ත වුනේ? ඇයි මේ මිනිහාගේ කැරට්ටුව හොඳ නැහැලුනේ? අනික ඒ ගමේ ඉන්න මිනිහාගේ තරහකාරයෝ ඒ නමයි බිසෝගේ නමයි දාලා කවි ලියලා කැලෑපත්තර ගහලා. මොනවා? අනේ නැන්දි. ඔය විත්‍යක් කීයට ගියත් බිසෝට් නම් කියන්න එපා තේරුණාද? එහෙනම් ඔය හිත වේදනාව නැති කරගන්න වෙන්ට ඇති බිසෝ නවකතා පොතක් ලියන්න යන්නේ. අන්න ඒ <laughs> ගුරාම්පියෝ මේ මමයි ආ අන්න වෙදසිය එනවා කවුද කවුද ආවේ වෙදසිය වෙදසිය බිසෝ ආ කොහමද ගුරුතුමී කොහමද ඉතින් අපේ ලොකු ගුරුතුමා ඇතුළු මේ අනිත් පිරිස කවුරුත් හොඳින් ඉන්නවා වගේ තමයි පේන්නේ නමුත් ඉතින් ඔව් ඉතින් අපේ කවුරුත් බාහිරව හොඳින් ඉන්නවා වගේ තමයි පේන්නේ නමුත් අභ්‍යන්තරේ අපි කාගේ කාගේ සිත්වලට වේදනා දනවන දේවල් නැත්තේත් නෑ නේද <laughs> නාමල් ඕසී කරදර අවහිර සිත් ඇවුල් නැති කෙනෙක් නෑ නේද ඉස්කෝලේ නැන්දේ හ්ම් එහෙම කීවට මේ බිසෝට නෑ එහෙම වේදනා දනවන කිසිම දෙයක් මට නම් හිතෙන විදිහට. අනේ නෑ නැන්දේ. සීයද බොණ්ඩ මුකුත් ගේන්නද? නැත්නම් කැම ලෑස්ති කරන්නද? මෙන්න මේ ඉස්කෝලේ නෝනිට මොනවා හරි සංග්‍රහ කරලා ඉන්න බිසෝ. සංග්‍රහ කළා සී? ආ හොඳයි හොඳයි හොඳයි. හ්ම් හ්ම්. ආ නාමේ. මොකද අර සිත් ඇවුල් කරදර නැති කෙනෙක් නැහැ කියලා කිව්වේ. ඇයි සී? අපි කාට කාටත් සුළු වශයෙන් හරි අඩුපාඩු හිත වේදනා තියෙනවනේ. ඔව් ඔව් ඔව් ඔව්. ඒකනේ අර ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරේ කීවේ. ජීවිතය රෝසමල් යහනාවක් නෙවෙයි කියලා. <laughs> කවුද නාමල් එක කියලා තියෙන්නේ? නැන්දේ නැන්දට මතකද ඒ කියමන කියාපු ලේඛකයා? George Bernard Shaw. මං හරිද නාමේ? ආ. <laughs> තවුළු කිව්වත් ඒක බොහොම වටිනා කියමනක්. අද ඒ වාගේ ලෝකප්පරකට දත්කතුවරයන්ගේ පොතපත කියවලා. තමන්ගේ දැනුමත් හොඳින් තර කරගෙනයි පොතක් ලියන්න යන අපේ මේ මේ බිසෝත් කරන්න ඕන. එහෙම නෙවෙයි නාමේ? ඒක හරි සීයේ. ඒක මං හැමදාමත් කියනවා බිසෝට. ඒ විතරක් නෙවෙයි. ඒ ලෝක ප්‍රකට බුද්ධිමත් ලේඛකයන්ගේ කෘති හොඳින් කියවලා දැනුම තර කරගෙන ඊට පස්සේ ওই ලිවීම පටන් ගන්නට කියලා මං හැමදාම කියනවා ඉස්කෝලේ නැන්දේ. නැත්තම් ඕකත් අර තුට්ටු දෙකේ කතාවක් නේ. <laughs> මං එකක් කියන්නටද? මගේ හිතවත් ලේඛිකාවක් බොහෝම මහන්සි වෙලා කෙටි කතා පොතක් ලියලා ඒ කියන කතා ඒ කාලේ පළවෙච්ච පත්තරයක පළවෙනවා දකින්ට කැමැත්තෙන් ඒ ටික අරගෙන ගියාලු. ඒ ගිහින් තියෙන්නේ ඒ තැනැත්තිය අඳුනන හිතවත් යාළු පත්තර කතුවරයක් මුණ ගැහෙන්න. ගිහින් දීලා ඒකේ තිබ්බ කතා සතිපතා පළ කරන්න කියලා දීලා තියෙනවා. ඒ කතුවරි පොත දිගෑරලා බලලා කල්පනා කරලා කීවලු මේක පළ කරන්න අපේ පත්තරේ හොඳ මදි. ඒ හින්දා මම මේක දාන්නම් මේ කතාවලට ගැලපෙන හොඳම තැනට කියලා පොත දැම්මලු ළඟ තිබ්බ කඩදාසි බාල්දියට. <laughs> කොහොමද වැඩේ? නෑ නෑ නෑ නෑ. හැබැයි වහාම ආපහු ඒක අරගෙන hina වෙලා සමාවෙන්ද කියලා ඒ පොත ආපහු බාර දුන්නලු. මේ මේ జగත් කතුවරුන්ගේ නාම ලේඛනයකුත් එක්ක පස්සේ ලේඛකයින්ගේ ශ්‍රේෂ්ඨ කෘතින් tamun කියවලා දැනුමතර කරගෙන ඊට පස්සේ මේ පොතම ආපහු ලියලා ගෙනත් දෙන්න කියලා කිව්වලු. ඒක හොඳ පාඩමක් නේ. මට ආධුනික ලේඛිකාවගේ නම කියන්න බෑ. නමුත් ඒ තැනැත්ති පහු කාලෙකදී ප්‍රසිද්ධ ලේඛිකාවක් වුණා. නැත්තුවම බැරි කෙනෙක් වුණා. ආ, මේන්සියේ පොන්ට. ඒ අතින් ඒක ඇත්ත. අපි කරන දේවල් වල වැරදි අනන්ත අපරමේයාවක් තියෙන්න පුළුවන්. නමුත් අපිට ඒවා පේන්නේ නැහැ. මේ මේ අපරමේයාවක් කියන්නේ මොකද්ද සීයේ? ඒ කියන්නේ මේ ප්‍රමාණයක් නැති තරම් කියන එකට තමයි මේ මේ පැලැස්සේ උදවිය කියන්නේ අපරමේයාව කියලා නාමය. අපි කියන්නේ අප්‍රමාණයි කියලා. ඒ වගේ එකක්. අප්පරමෙය්‍යාව. බොහොම ස්තුතියි මේ අප්පරමෙය්‍යාව කියන වචනේ තේරුම මට කියා දුන්නට. අප්පරමෙය්‍යයි මේ බිසෝ ලියන්ට යන පොතෙත් තියෙයිද? ඒ වගේ අඩුපාඩු අප්පරමෙය්‍යා. <laughs> අනේ මේ මට මේ අප්පරමෙය්‍යාවෙන් කමක් නැහැ. මෙන්න මේ ගෙනාපු බීම එක ගන්නකො ඇවිත් මට ඉතින් හැමදාම හැම දෙයක්ම වරදිනවා, අසාර්ථක වෙනවා, අසමත් වෙනවා. <laughs> මේ මේ ඔයා දන්නවද? ඒ වැරදීම් අසාර්ථක වීම තමයි දියුණුවේ පෙරට යන ප්‍රගමනය කියලා. ආවුද <laughs> ඒක කිව්වේ. වැරදීම් අසාර්ථක වීම දියුණුවේ ඉස්සරහට යන බලවේගයක් කියලා. ඒක කිව්වේ ලෝකයට පහළ වූ මහා විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන මහා විද්‍යාඥයෙක්. ඒක මහා අනර්ග කියමනක් නාමල්. අපි කාටත් යම් යම් දේවල් වැරදෙන්න පුළුවන්. එහෙම නේද ගුරුතුමනි? <laughs> ඕවේද මාමා. අපි කවුරුත් හැමදාම ශිෂ්‍ය ශිෂ්‍යාව. ගෝල බාලය. ඉතින් අපි අතින් ඔයේකුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්නේ. අන්නේ වැරදි අසාර්ථක වීම තමයි අපේ දියුණුවේ ප්‍රගමනේ. බොහොම හොඳ සුන්දර කියමනක් ඒක. ඕම් කිව්වේ නරකවචනේ. ආයෙත් කවුද කිව්වේ? මං යනවා යන්න. මේ මේ කවුරුවත් කීවද ඒ නරක වචනේ 100ද කිව්වේ? ඈ? මොකක්ද ඒ නරක වචනේ? හ්ම්? මොකද්ද කියලායි මං අහන්නේ. මේ විත මාමා සුන්දරසේනගේ නම ගෑවෙන වචනේ. සුන්දර සුන්දර වැරදිලාවත් ආන් ඒ වචන නම් කියන්න එපා මාමා ඈ ඒ කියන්නේ සීයා ඒ සුන්දර නම කියන්න එපා ඊට පස්සේ ඒ වචනේ වෙනුවට අපි වෙන වචනයක් හොයාගනිමු ආදී අසුන්දර කියමුද Thank <laughs> you. අද මුවන් පැලස්සේ රඟපෑම් සේනානි වික්‍රමසිංහ, උලපනේ ගුණසේකර, රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා. කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය.